නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සලායතනවල කාර්ය බහුලතාවය නිසා ඇතිවෙන द्वේෂය අද්වේෂය කරගන්නේ කෙසේද කියන කාරණාව. මේක විශේෂයෙන් අපට කතා කරන්නට කාරණාවක් වශයෙන් යෙදුනේ අපි ජීවත් වෙන වර්තමාන පරිසරය තුළ අනන්ත අප්‍රමාණ මෙවැනි द्वේෂය, පටිගය අපේ ජීවිතයේ කොටසක් වෙලා පවතින නිසා. අපි ගනුදෙනු කරන සෑම නාම රූපයක් තුලින්ම මේ ධර්මතාවය මතුවෙන නිසා එහෙනම් කුමක්ද මේ द्वේෂය කියලා බැලුවාම අපි මෙතෙක් සාකච්ඡා කරපු द्वේෂකාරණාත් එක්ක බැලුවාම මේකත් අපේ ආර්ය මාර්ගයේ වඩා ගන්නට බැරි වෙන විදියට අපේ ಗುಣධර්ම පිරියන විදියට විශේෂයෙන් බලපාන හේතුවක්ව පවතිනවා කුමක්ද හේතුව සලායතනවල කාර්ය බහුලතාවය නිසා ඇතිවෙන පටිගය හොඳම උදාහරණය තමයි යම්කිසි පුතුජන මිනිසෙක් රූපවාහිනිය නරඹනකොට යම්කිසි දෘශ්‍ය වැඩසටහනක් බලබලා ඉන්නකොට එක පාටම ගිහලා සම්බන්ධ නැති එකක් ඇව්වාම උත්තර නිකන් කනට ගැව්වා වාගේ. එහෙම නැත්තම් අමුතු විදියට බැනලා එයාව එලව ගන්නවා. ඇයි? අරක බලන්න ඕනේ. එනම් මේ ඇස කාර්යබහුල වෙනකොට ඒ කාර්යබහුලතාවය නිසා පටිගියකට ගන්නවා. ඒ වගේ තමයි හොඳ රසවත් කෑම එකක් අකා ඉන්නකොට බැරි වෙලාවත් ගියලා අවුරුදු 20ක 30ක විතර කලින් සිදුවීමක් ගැන කතා කළාම ගොඩාක් දුරට එයා බත්පිඟාන මූණට පූජා කරනවා. අනන්ත අප්‍රමාණ මිනිස්සු බත් පිඟාන් වලින් ගුටි කාලා තේ පිඟානේ එහෙම නැත්නම් තේ කෝප්පේ මූණට වැදිලා මේ වගේ අනන්ත අප්‍රමාණ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා මේ කන බොන වෙලාවට කතා කරන්න ගිහින්. අපේ චාරිත්‍රාක් වශයෙන් සම්ප්‍රදායක් තියෙනවා කනකොට බොනකොට කතා කරන්න එපා කියලා. මොකද හේතුව අර රසත් එක්ක Tamange කය පිනවලා යනකොට දිව කාර්ය බහුල වෙනවා ඒ රස වින්දනය කරන්න. ඒ වින්දනයේට කාර්යබහුල වෙනකොට යම්කිසි බාහිර ප්‍රශ්නයක් එනවා ඒ ප්‍රශ්නයට දරා බෑ. ඒක ඒමම පටිගයක් වශයෙන්, द्वේෂයක් වශයෙන්, පරිගැනීමක් වශයෙන් වෙනස් වෙනවා. අපේ ජීවිතවල තනන්ත අප්‍රමාණ මෙවැනි අත්දැකීම් තියෙනවා. ආර්ය ශ්‍රාවකයෝ හතරත් යම් යම් ප්‍රශ්න තියෙනවා. හොඳ විශේෂ ධර්ම දේශනාවක් ආගෙන ඉන්නකොට කවුරු හරි කෑ ගන්නවා නම් යානයක් වාහනයක් යන්ත්‍රයක් මොනවාරි දෙයක් ක්‍රියාත්මක කරනවා නම් අර මිනිස්යාව ගස් බැඳලා ගහන්න තරම් තරහා. මොකද මේක ආගන්න දෙන්නේ නැහැ. බලන්නකෝ කණක් ඇවිල්ලා ඉන්න නැහනේ. හැබැයි මේක ආගත්තේ නැති වෙලාවේ අරක ප්‍රශ්නයක් උන්නේ එහෙනම් මේ කනේ කාර්යබහුලතාවය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් මේක. සමහර අය වැඩ කරගෙන ඉන්නවා. අපි කියමු වාලයක් උඩ නැගලා ඇන ගන්නවයි කියලා. වාහලය අලුත් වැඩියා කරමින් පවතින ඒ උපාසක පින්වතෙකුට පල්ලෙහා හිඳලා සම්බන්ධ නැති කාරණාවක් කතා කළාම ගොඩාක් දුරට මිටිය එනවා අපේ මූණට. මොකද්ද හේතුව කියලා බලනකොට එයාගේ කාර්ය බහුල කයට අර ප්‍රශ්නේ ඔරොත් දෙන්නේ එහෙනම් අපේ ඇස කාර්ය බහුල වෙනකොට පටිගිය අට ගන්නවා කන කාර්ය බහුල වෙනකොට පටිගිය අට ගන්නවා දිව කාර්ය බහුල වෙනකොට පටිගිය අට ගන්නවා කයත් කාර්යබහුල වේලාවක අනන්ත ප්‍රමාණ පටිගය අට ගන්නවා. සමහර උපාසක පින්වතුන් ඉන්නවා මාන්සියලා වැඩ කරලා වාඩි වෙලා මනෝ මනෝ ලෝක හදනවා. මොකද්ද කියලා බැලුවාම Tamange පඩිය රුපියල් 6000යි කොහොමරි රුපියල් 3000කින් 4000කින් මං ජීවත් වෙලා රුපියල් 2000ක් ඉතුරු කරනවා. අවුරුද්දට මාස 12යි 2000 ගන්න ඉතුරු කළාම 24000යි. මේ 24000 බොහොම අමාරුවෙන් එකතු කරොත් අවුරුදු 10ක් විතර 240000ක් එකතු වුණා මේකට මම වාහනයක් ගන්නවා මේකෙන් වැඩ කරලා මේ රුපියල් 6000කින් ජීවත් වෙන ගමන් අර වාහනේ රාත් විශ්සේ වැඩ කරලා ඒකෙන් ගාණක් උපයලා නැවත කොහොම හරි මාසෙකට රුපියල් 4000ක් 5000ක් ඉතුරු කරන මානසිකත්වය හදලා ඒ විදිහට තව අවුරුදු 10ක් ගියාම තව ලක්ෂ 4ක් එකතු වෙනවා. දැන් වාහනයකුත් තියෙනවා ලක්ෂ හතරකුත් තියෙනවා දැන් ගෙයක් හදනවා. දැන් ඕම ඕම ගණන් හදලා බලනකොට එයා පෝසත් වෙන කාලෙත් එක්ක මේ අවුරුදු ගාන ගණන් ඇදුවාම අවුරුදු 170ක් තියෙනවා. දැන් මේ මනුස්සයාට හැමතක වුණා Taman අවුරුදු 60න් 70 මැරෙනවා කියන එක. අරක මේම කළාම මේම වෙනවා ස්ථිර තැම්පත් දෙන්න දැම්මාම අවුරුද්දකින් මෙච්චර හම්බ වෙනවා ඒක නැවත ස්ථිර තැම්පත් දැම්මාම ආයි මෙච්චර හම්බ වෙනවා ඒක අරගෙන තව අවුරුදු 5කට ස්ථිර තැම්පත් දැම්මාම මේකෙන් මෙච්චර හම්බ වෙනවා මේම මේම ගණන් හදලා හදලා බලනකොට දැන් ගණන් හදලා තියෙන 140කට විතර අවුරුදු. හැබැයි මේ මිනිස්යාගේ පරමාවශ්‍ය තියෙන අවුරුදු 70යි. මේ විදිහට කල්පනා කරගෙන ඉන්නකොට කවුරුරි කෙනෙක් ඇවිල්ලා ඇඟට අත තිබ්බොත් මොනාරි ප්‍රශ්නයක් ඇහුවොත් අරක කල්පනා කරන්න බාධා වුණානේ අරියට තරහා. අර මිනිස්යාට රටේ නැති ඒවා කියලා බයිනවා. එහෙනම් සිත කාර්ය බවල වෙනකොටත් අපට පටිගිය ඇති වෙනවා. එහෙනම් වර්තමාන ජීවිතය තුළ පුතුජන වශයෙන් ජීවත් වෙනකොට මේ සෑම සත්වයකටම ප්‍රශ්න තියෙනවා. සමහර අය කියනවා කාර්යබහුල නැති වෙනකොට තරහා යනවා. මොකද්ද හේතුව කියලා බලනොත් හොඳට නිදාගෙන ඉන්නකොට බැරි වෙලාවත් එයාව කීදුවොත් ඒ ආලක පාලක මිනිහයට කණක් ඇවිල්ලා ඉන්න හම්බෙන්නේ නැහැ. පොඩි ළමයි නම් කෑ ගාලා බෙරියන් දෙනවා. ලොකු කට්ටිය නම් බැනුම් ආලා ඉවරයක් නැහැ. මොකද්ද මේ ප්‍රශ්නේ කියලා බලනකොට නින්දේ කාර්ය බහුල වෙලා විවේකයේ කාර්ය බහුල වෙලා විවේකයේ කාර්ය බහුලතාවයට බාධාවක් ඇති වෙච්ච ගමන් ඒ පලාතේ කිසිම කෙනෙකුට ඉන්න හම්බෙන්නේ නැහැ. සමහර තපස්වරු ඉන්නවා බොහොම නිස්කලංකව උජුං කායම් පරියංකම් කියලා භාවනා යෝගිය වැඩ ඉන්නවා. හැබැයි බැරි වෙලාවත් උන්වහන්සේලාගේ විවේකයට බාධා ඇති වුණොත් ඒ කියන තපස්සුවේට බාධා ඇති වුණා මේ සේනාසනේ කාටවත් කණක් ඇවිල්ලා ඉන්නම් වෙන්නේ උන්වහන්සේට හරියට තරහා යනවා. විවේකයෙන් ඉන්න දෙන්නේ නැහැ, භාවනාවෙන් ඉන්න දෙන්නේ නැහැ, නිතරම කෑ ගන්නවා, කලබල කරනවා, සද්ද කරනවා, දුවනවා, පයින්නවා කියලා සේරම කට්ටියට අපාස කරනවා, නිඳා කරනවා. මොකද්ද යථාර්ථය කියලා බැලුවාම එයාගේ භාවනාවේ කාර්යබහුල වෙලා විවේකයේ තුලින් කාර්යබහුල වෙලා ಗುಣ වඩන එකේ කාර්ය බහුල වෙලා ඒ ಗುಣ වඩන කාර්ය බහුලතාවයට බාධා ඇති වුනාම පටිගියකට ගන්නවා මේක වෙන්න පුළුවන් සමහර විට අපේ ජීවිතයේ වර්තමානයන් විදර්ශනා වඩන භාවනා යෝගියෙක් හිටියලු ඒ භාවනා යෝගියට බාධාවක් ඇති වුනම හරියට තරහා යනවලු මොකද්ද කාරණාව කියලා බලනකොට එයා වඩන විදර්ශනාව තුළ අනන්ත ප්‍රමාණ කාර්ය බහුල වෙලා දැන් සද්ද එනවනම් බාහිර ප්‍රශ්න එනවනම් කරදර එනවනම් ඒ සෑම දෙයක්ම විදර්ශනා කරුවාම දැන් ඒක තුලින් තිදර්ශනා වැඩෙනවනේ. එහෙනම් අපි භාවනාව වඩනකොට කමඨාණක් වඩනකොට අනන්ත අප්‍රමාණ ඒක තුල මුලා වෙනවා. කුමක් හේතු නිසාද අපි නොදැනුවත්වම විවේකයෙන් කාර්ය බහුල වෙනවා. නිෂ්කලංක භාවයෙන් කාර්යබහුල වෙනවා. දැන් සද්ද එනවා නම් එයාගේ නිෂ්කලංක භාවයට කරදරයක් නේ. දැන් මේ පලාතේ ඉන්නේ නැහැ. ඒ පලාතම අත්හැරලා යනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා බැලුවාම ඒ නිෂ්කලංක භාවය තුළ කාර්යබහුල වෙලා. ඒ කාර්යබහුල නිසා අර ප්‍රශ්නේ හොරතු දෙන්නේ නැහැ යාට. මොනාරි සවන් දෙනකොට බාධාකයක් බාධකයක් ඇති වෙච්ච ගමන් තරහා යන ස්වභාවය මොනhari විශේෂයෙන් නරම නරම ඉන්නකොට ඒකට බාධකයක් ඇති වෙච්ච ගමන් තරහා යන ස්වභාවය විශේෂ කාරණාවක් කතා කරගෙන ඉන්නකොට මැදින් පැනලා කවුරුරි කතා කරාම ඒ මනුස්සයාට ගහන්න තරම් තරහා. ඇයි මේ කාරණාව කියනකන් ඉන්නේ නැහැ. අපට කියාගන්න දෙන්න තරහයි කාර්යබහුලතාවයට බාධාවක් ඇති වෙලා. විශේෂ වැඩ රාජකාරියක යෙදිලා මාන්සියලා වැඩ කරනකොට සම්බන්ධ නැති වැඩක් කවුරුරි කතා කරුවොත් අනන්ත අප්‍රමාණ අපෙන් එයාට යන්නේ පටිගයේ පිළිතුරක් නෙමෙයිද? දේශසාගත ප්‍රතිචාරයක් නෙමෙයිද? අපි වඩන ಗುಣධර්මයේ තුල අපේ විවේකයේ තුල අපේ භාවනාව තුල කාර්යබහුල වෙලා ඉන්නකොට බැරි වෙලාවත් දොරට තට්ටු කෙරුවොත් මොන හරි කාරණාවක් ඇහුවොත් හම්බෙන්න කවුරු හරි ඇවිල්ලා හිටියොත් මොනතරම් අපට තරහා යනවද අපි වඩලා තින්නේ මෙච්චර කාලයක් නිවීමක් නෙමෙයිනේ එහෙනම් මේ හැම දෙයක් තුළම අපි වඩලා තින්නේ කාර්යබහුලතාවයක් ඒ කියන්නේ කැළඹිල්ලක් තමයි මේ වඩලා තින්නේ කැළඹිල්ලක් තමයි පුරුදු කරලා තින්නේ එහෙනම් සමහර අය වාඩි වෙලා උදකලාවේ සමහර දේවල් කල්පනා කරනවා ඒ කල්පනාවට බාධාවක් ඇති වුනම පුදුම තරාවක් තියෙන්නේ එහෙනම් අපි ජීවත් වෙන ඒ රටාව තුළ මෙවැනි මානසික ප්‍රශ්න තියෙනවා මෙවැනි අසනීපකම් අපිට තියෙනවා මේවා මානසිකව ඇතිවෙච්ච ප්‍රශ්න මේවා අනාර්ය ප්‍රශ්න කියන එක තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ. එහෙනම් අපි බලන මේ දේවල් හැම දෙයක් තුලින්ම සම්මාදිට්ඨිය වඩන්නට ඕනේ. හැබැයි කාර්ය බහුල නොවෙන්නට වග බලා ගන්නට ඕනේ. සමහර අය ඉන්නව හැම දෙෙම ධර්මානුකූලව දකිනවා. හැමදේම ධර්මානුකූලව දැකලා දැකලා බැරි වෙලාවත් අසීයෙන් අධර්මයේ යමක් දැක්කම හරියට තරහා යනවා. ඇයි මෙච්චර උදේ ඉඳලා අවස් වෙනකම්ම ධර්මයෙන් දැක්කා මේ පොඩි වෙලාවට බලන්නකො මේක අධර්මයෙන් දැක්කයි කියලා තරහා යනවා. හැබැයි හැමදේම අධර්මයෙන් දැක්කේ නෑ නේද? එහෙනම් ප්‍රශ්නයක් නෑනේ හැමදේම ධර්මයෙන් දැකලා එකක් දෙකක් නේ වැරදුනේ. හැබැයි ඒ වැරදිච්ච එකත් එයා දැනගත්තනේ. එහෙනම් ප්‍රශ්නේ විසඳිලා නේද? එයාගේ මානසිකත්වය යහපත් වෙලා නේද? හැබැයි තරහා යන්නේ අර ධර්මානුකූලව දැකලා දැකලා ඒ තුලින් එයා කාර්යබහුල වෙලා විඩාවටපත් වෙලා ඒ විඩාව මාංශය තමයි දැන් පටිගයට හේතුව. සමහර අධික මාංශි වෙලා තේට්ටු වෙලා ගොඩාක් වැඩ කළ අක්කර ගාන කොටලා කොටලා සාමාන්‍යයෙන් වෙලෙන් උඩට එන්නේ ඉට ගන්නවත් බැරි තරම් මාංශි වෙලා එතකොට කවුරු හරි බැරි වෙලාවත් ඇවිල්ලා උපාසක මාත්‍යට හරි මාන්සි වාගේ කිව්වාම කිඹුලා උදළුතලේ ඒ ලකුණ අපේ මූණේ හිටින්නේ නැද්ද? මොකද්ද ප්‍රශ්නේ කියලා බලනකොට අර තේට්ටුව වැඩි නිසා මාන්සිය වැඩි නිසා ආශිර්වාදාත්මක දෙයක් අපට ඇවුනත් අපට යන්නේ තරහා යහපත් දෙයක් ඇහුවත් කෑම කමුද කියලා ඇහුවත් එයාට යන්නේ තරහා. ඇයි? අර තේට්ටුව මාංශය වැඩි නිසා, කයේ කාර්යබහුලතාවය වැඩි නිසා ඒක පටිගිය තමයි නිතරම නිර්මාණය කරන්නේ. කයේ ශක්තිය අඩු වෙනකොට එළියෙන් නාම රූප වලින් ලැබෙන සංඥා සංස්කාරات එක්ක ගනුදෙනු කරන්න කයේ ශක්ති පරිමාව අඩු වෙනකොට ධාරිතාව අඩු වෙනකොට ඒකාන්ත වශයෙන්ම එතන අටගන්නේ පටිගයන් මොකද්ද මේකට හේතුව? අසකන දිව නාසය සමසිත පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතත් එක්ක නිර්මාණය වෙච්ච සෑම නාම රූපයක් එක ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනුව කරන්න අපට ආයෝජනෙට ශක්තියක් අවශ්‍යයි. ඇස කන දිව නාසය සමසිතේ පේනවා ඇයෙනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා කියන මේ ගනුදෙනු එක කාර්යබහුල වුණාම අර ශක්ති ප්‍රමාණය අඩු වෙනවා කයේ අඩු වුණ ගමන්ම අර ගනුදෙනුවට ශක්තිය අඩු වෙනකොට ඒක පටිගයකින් තමයි ප්‍රතිචාර දක්වන්නේ. හේතුව ශක්තිය ආයෝජනය කරන්න කයේ නැහැ. වැඩිපුර වේසෙනවා කය අරක ආයෝජනය කරන්න නැති නිසා ඒක පටිගයක් වශයෙන් කය තුලම නිර්මාණය වෙනවා. එහෙනම් මේ කාරණාව සෑම තාපසයකම දැනගන්නට ඕනේ. මේ කාර්යබහුලතාවයේ තුලින් මාතුල පටිගයක් ඇති වෙනවා. මොනවාරි ලියලිය ඉන්නවා. හැබැයි ලියන දේ පස්සේ ලියන්නත් පුළුවන්. හැබැයි ලියන දෙයට කරදරයක් වුණාම වෙන වැඩක් පැවරුවාම අනවශ්‍ය කතාවක් ඇවිල්ලා කවුරුර කතා කරාම දැන් අපිට තරහා නැද්ද? මේ තරහවට හේතුව අපේ ලියන කාරණාව තුළ තියෙන කාර්යබහුලතාවය. එහෙනම් මේ භාවනා යෝගින් සියලුම දෙනාට වැරදෙන තැනකුත් මේක වෙන්න පුළුවන්. අපේ ජීවිතවල කාර්යබහුලතාවය තුලින් අපට පටිගයක් ඇති නොවෙන්නට, द्वේෂයක් අට නොගන්නට, අපි අමනුෂ්‍ය වාගේ කටයුතු නොකරන්නට නම් අපි මේ සෑම දෙයක් තුළම විවේකය අපි මෙනෙහි කරන්න ඕනේ නේද? විවේකයේ තුලින් ජීවත් වෙන්න අපි දක්ෂ වෙන්නට ඕනේ නේද? සම්මා දිට්ඨියේ නාම රූප දිහා බලනකොට මේක කාර්යබහුලතාවයක් නොවෙන්නට සිහිය පවත්වන්නට ඕනේ. දකින හැම දෙයක්ම විවේකයෙන් දකින්නට නිවිලා දකින්න දක්ෂ වෙන්නට ඕනේ. එතකොටයි වෙන මොනවාරි දෙයකට ආයෝජනය වෙන්න උනොත් අපට සතුටෙන් ඒකට ආයෝජනය වෙන්න පුළුවන්. ඒක ගනුදෙනු කරන්න පුළුවන්. හේතුව කාර්යබහුලතාවය නැති නිසා අපට තරහා යන්නේ නැහැ. එහෙනම් අපි ජීවත් වෙන පරිසරය තුළ අනන්ත අප්‍රමාණ මෙවැනි ප්‍රශ්න අපි තුල ගොඩනගෙනවා. කුරුල්ලෝ නිතර නිතර කෑ ගන්නවා නම් දැන් කුරුල්ලන්ට පාර දෙන්න තරම් තරහා යන්නේ නැද්ද? අපි හිතාගෙන ඉන්නවා මේ විදියටම පරිසරය තියෙන්න ඕනේ කියලා. බැරි වෙලාවත් අවුව වැඩි වුණොත් දැන් ඒ අවුව වැඩි වෙච්ච නිසා අපේ විවේකයට අපි ගොඩාක් හැලිලා හිටපු නිසා දැන් පටිගයක් ඇති වෙන්නේ නැද්ද? අවුවට කැමති වෙලා ඉන්නකොට සීතල ඇති වුනාම දැන් පටිගයක් ඇති වෙන්නේ නැද්ද? එහෙනම් මේ සෑම දෙයක් තුළින්ම අපේ මෝහයකුත් නඩත් වෙලා තියෙනවා මේක අපට වැටහිලා නැහැ. මොකද්ද මෝහය? ඒක තුල උපාදානයක් ඇති වෙලා, ඒක තුල බැඳීමක් ඇති වෙලා, ඇලීමක් ඇති වෙලා අපි දන්නේම නැතුව කාර්යබහුල වෙලා විවේකයට කාර්යබහුල වෙනවා කියන එක මොනතරම් භයානක මානසික තත්ත්වයක්ද? මේක අනන්ත අප්‍රමාණ ආර්ය මාර්ගයේ යන කට්ටියටත් තියෙනවා ඔය ප්‍රශ්නේ. සෝතාපන්න වෙච්ච කට්ටියත් සමහර වෙලාවට එකතැන ඉන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ අතන දෙතන ප්‍රශ්නයක් තියෙනවා, මෙතන ප්‍රශ්නයක් තියෙනවා, හරයාගේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා අනන්ත අප්‍රමාණ මෙයා දුවනවා ලෝකේ පුරා. කාරණාව කුමක්ද කියලා බැලුවාම එයා යම් යම් දේවල් වලට කාර්යබහුල වෙනවා. ඒ නිසා ඔරොත්තු දෙන්නේ නැති මානසිකත්වයක් මෙතන තියෙන්නේ. රාහත් වෙලා නැන්නේ තාම සෝතාපන්න විතරනේ. එහෙනම් එයාටත් එකතැන ඉන්න බැරි ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් අපේ ජීවිතවල අපි මොනතරම් දේවල් දැනගෙන ඉතියන් ඒ දැනගෙන ඉන්නවායි කියන දේ තුල කාර්යබහුල වුණාම බලන්න මොනතරම් ද්වේෂයක් ඇති වෙනවද කියලා සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා ගීපින්වතුන් ඉන්නවා ධර්මයේ ඉගෙන ගන්නවා, පාළි ඉගෙන ගන්නවා, පොත්පත් ඉගෙන ගන්නවා. අපි කියන ඒගොල්ලන්ට පොත් කරනවායි කියලා. අනන්ත අප්‍රමාණ මේ දේවල් ඉගෙනගෙන ඉගෙනගෙන දැන් ගොඩාක් කාරණා ඔළුවේ තියෙනවනේ. දැන් මේවා මතක තියා ගැනීම තුළින් द्वේෂයක් අටගන්නේ නැද්ද? පටිගයක් අටගන්නේ නැද්ද? ඕනවට වඩා දැනුම කාර්යබහුල වුණාම ඒක පටිගියට හේතුවක් වෙනවා. ඕනවට වඩා දැනුම කාර්යබහුල වෙලා ඒ තුලින් අපට द्वේෂයක් ඇති වෙලා අකටයුත්තක් වෙනවා ඇයි අපට අපි අකටයුතු කරගන්නේ අපට ඇයි අපි අනවශ්‍ය දෙයක් එකතු කරගන්නේ අනවශ්‍ය විදියට ඕනවට වඩා අපි ඉගෙන ගන්න ගියාම එහෙම දැනුම එකතු කරන්න ගියාම මතක තියාගන්න ඒවා පාඩම් කළාම ඒක තුලින් ඇති වෙන්නේ පටිගයක් නම් द्वේෂයක් නම් තරාවක් නම් අපි දක්ෂ වෙන්නට ඕනේ ඒ පටිගෙන් නිදහස් වෙන්න. පේන හැම දෙයක් තුලින්ම කාර්යබහුල වුණොත් අනිවාර්යයෙන්ම දැනගන්නට ඕනේ ඒ කාර්යබහුලතාවය තුලින් පටිගය අට ගන්න බව. රසට කෑදර වුණාම ඒකට තෘෂ්ණාවෙන් යුක්තව කන්න පටන් ගත්තාම බැරි වෙලාවත් බාධකයක් ඇති වුණොත් පටිගය ඇති වෙන බව අපි දැනගන්නට ඕනේ. අපි සවන් දෙන දේ නැච්ච ගීත වාදිතවලට සම්බන්ධ නම් ඒ සවන් දෙන දෙයට බාධාවක් ඇති වුණාම විදුලිය විසන්දි වෙලා ඒක මගින් නැවතුණාම විදුලි බල මණ්ඩලයටත් එක්ක බණින් නැද්ද? ඇයි අපට මේ වින්දනය ලබන්න බැරි වුණා. ඒ කාර්යබහුලතාවයට බාධාවක් ඇති වුණා. ඒ විතරක් නෙමෙයි අනන්ත අප්‍රමාණ අපේ පරිසරයේ විවේකයටත් අපට බාධා ඇති වෙනකොට පටිගයක් ඇති වෙනවා නම් විවේකයේ තුලින් අපි වඩලා තින්නේ ආර්ය එකක් නෙමෙයි අනාර්ය එකක් භාවනා කරනවා භාවනාවට බාධාවක් ඇති වෙනවා කවුරුරි කෙනෙක් කියලා අපිට කතා කරනවා ප්‍රශ්නයක් නෑ ඇයි කතා කරන්නේ නෑ කියලා අපි ලෝකයක් අදලා නෑ නේද දැන් පින්ඩපාතේ යන්නට ඕනේ, තැන් පාස් වෙන්න ඕනේ, සහෝදර සංඝයායක කතා කරන්නට ඕනේ, බුදුන් වදින්නට ඕනේ. මේ සෑම දෙයක් තුළින්ම අපට භාවනාව නවත්තන්න සිද්ධ වෙනවා නම් තව විනාඩි 5ක් අමතර නැවතුණාට ප්‍රශ්නයක් නෑ නේද? හැබැයි ජීවිත කාලේ පැය 24 පුරාවටම ගත්තාම පැය 16ක් විතර භාවනා කරන්නේ බොහොම ටික වෙලාවයි භාවනා කරන්නේ. හැබැයි ඒ භාවනා කරන ටික වෙලාව තුළ විනාඩියක් දෙකක් අඩුනාම පුදුමාකාර තරාවක් යනවා. එහෙනම් පැය 16ක් භාවනා නොකරන කාලේ කොච්චර තරහා යන්න ඕනේද? ඒ කාලේ තරහා වුන්නේ නැහනේ. එහෙනම් මම භාවනා නොකරමි කියන මානසිකත්වය තුල තරහා යන්නේ නැත්නම් මෙතන මම භාවනා කරනවායි කියන මානසිකත්වය තුල මාන්නයක් ඇදිලා නේද? මම භාවනාවේ ඉන්නේ මට බාධා නොකළ යුතුයි කියලා ලෝකයක් නඩත්තු කරනවා නේද? දන්නේම නැති එයා අනාර්ය එකක් වඩන්නේ. එයා මිත්‍යා දෘෂ්ටියක් මේ ප්‍රගුණ කරන්නේ. එහෙනම් භාවනාව තුලත් අපට පටිගිය ඇති වෙනවා නම් ඒ තුලිනුත් අපට द्वේෂයට ගන්නවා නම් මේ තපස්වරු මේ කියන කාරණාව පිළිබඳව දැනුවත් විය යුතුයි. මේ කියන දුර්වලකම නිවැරදි කරගත යුතුයි. අනන්ත අප්‍රමාණ අපේ ජීවිතවල මේ වගේ දුර්වලකම් තියෙනවා. මේ වගේ මානසික ප්‍රශ්න ගැටලු අපට තියෙනවා. එහෙනම් දකින හැම දෙයක් තුළින්ම අපි හැම දෙයක්ම දකිනවා සන්තෝෂ වෙනවා කියනකොටම තවත් අවබෝධයකට අපිපත් වෙන්න ඕනේ මේ දකින ක්‍රමවේදයට ගොඩාක් ඇලුනාම ඒ දකින ක්‍රමවේදයට ගොඩාක් කාර්යබහුල වුණාම බැරි වෙලාවත් බාධකයක් ඇති වුණොත් ඒ කාන්ත වශයෙන් මේක කෙරවල වෙන්නේ පටිගයකින් द्वේෂයකින් මෙන්න මේ අවබෝධය ඇතුව අපි මේක සීමා කරගන්නට ඕනේ පේන හැම දෙයක්ම විවේකයෙන් දකින්න විවේකයෙන් ඒ සම්මා දිට්ඨිය වඩන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි මේ මාර්ගය හරියට වැඩෙන්නේ. එහෙම නැත්නම් මාර්ගය වැඩෙනවා. කමඨානුත් වැඩෙනවා. ඒකත් එක්ක ලෝභ දේශ මොහ රාග වෛරත් වැඩෙනවා. එහෙනම් ඒවා වැඩෙනවායි කියලා කියන්නේ ඊළඟ ඵලය එන්න එන්න ඈත් වෙනවා. අපගේ පිරිණිවීම අපිට මේ භවයේ ලබා ගන්න බැරි වෙනවා. ඒකට හේතුව තමයි ಗುಣ වඩනකොට අගුණත් වඩලා ආර්ය මාර්ගය ප්‍රගුණ කරනකොට අනාර්ය මාර්ගයත් ප්‍රගුණ කරලා එයාගේ දුර්වලකම එයාට තේරිලා නැහැ. එහෙනම් හදේ ඉඳලා අපේ විවේකයට අපි කාර්යබහුල වෙන්න හේතුව විවේකයේ කියලා කියන්නේ විවේකයෙන් ඉන්න තියෙන එකක්. ඒකට කාර්යබහුල වෙන්න කිසිම හේතුවක් නැහැ අපට. එහෙනම් අපි විවේකයෙන් ඉන්නවා. සමහර ප්‍රශ්න ගැටලු ඇති වුණාම මේ ප්‍රශ්න ගැටලු හේතුඵල ධාමට අනුව ප්‍රත්‍යච්ඡ එකක් නිර්මාණය වෙච්ච එකක්. ඒකේ යථාර්ථය දැනගෙන ඒ ප්‍රශ්නෙට මූණ දෙනවා. ඒකත් අර විවේකයෙන්ම මූණ දෙනවා. දැන් මේ තාපසයාගේ විවේකයට බාධාවක් ඇති වෙලා නැහැ නේද? භාවනාව තුල කාර්යබහුල වෙන්නේ භාවනාව විවේකයෙන් කරනවා. බැරි වෙලාවත් කවුරුරි හම්බෙන්න ආවොත් කතා කරන්න ආවොත් ඒකත් භාවනා යෝගියොම කතා කරනවා, පිළිතුරු දෙනවා. දැන් තාපසයා නියම ලෙස ආර්ය මාර්ගය වඩනවා. එයාගේ විවේකයට බාධාවක් ඇති වෙලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපට පේනවා, හැෙනවා, දැනෙනවා, ඇඟෙනවා කියන එක දේ තුල අපි කාර්යබහුල වුණා. මේක පුදුජන ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ටන් තියෙන ප්‍රශ්නයක්. ඇයි රාගයෙන් බලන්න මිනිස්සු කාර්යබහුල වෙන්නේ නැද්ද? රාගික දේවල් සවන් දෙන්න කාර්යබහුල වෙන්නේ නැද්ද? ලෝභ සාගත දේවල් කන්න බොන්න ඒගොල්ලෝ කාර්යබහුල වෙන්නේ නැද්ද? පරුසා වාච පෙසුනා වාච සම්පප්පලාප ඕපදූප කතා කරන්න කාර්ය බහුල වෙන්නේ නැද්ද? ලිඳ ළඟට ගියාම තියෙන්නේ පාත්‍ර දෙකයි හොදන්න. හැබැයි පැය දෙක තුනක් යනවා. මොකද්ද මුළු රටේම තියෙන තොරතුරු ටික හොදන්න එපා එතන. එහෙනම් මේ වගේ කාර්යබහුල වෙනකොට කවුරුරි කෙනෙක් එතන ආවම අපේ කතාවට බාධාවක් ඇති වුණාම අර මිනිස්සයා එලව ගන්න තරම් අපිට තරහා යන්නේ නැද්ද? එහෙනම් වචන නිසා අපි කාර්යබහුල වෙනවා. ක්‍රියා නිසා කාර්ය බහුල වෙනවා සිතුවිලි නිසා කාර්ය බහුල වෙනවා මේ හැම කාර්ය බහුලතාවයක් තුළින්ම පටිගයක් අපි නිර්මාණය කරමින් පවතිනවා द्वේෂය නඩත්තු කරනවා කියන එක අපි තේරුම් ගන්නට ඕනේ මේ කාරණාව පිළිබඳව දැනුවත් වෙන්නට ඕනේ එහෙනම් සලායතනවල කාර්යබහුලතාවය පටිගිය ඇති කරයි කියන ඒ කාරණාව පිළිබඳව සෑම කෙනෙක්ම දැනුවත් යුතුයි මේ භවයේ නිවන් දකින්නට ඕනේ නම් පිරිණිවෙන්නට ඕනේ නම් එහෙනම් අපේ ජීවිතවල අපි සම්මාවෙන් තමයි දැනගෙන හිටියේ. සම්මාවෙන් තමයි මේ ලෝකය දැක්කේ. සම්මාවෙන් තමයි ශ්‍රවණය කළේ. සම්මාවෙන් තමයි අපි කල්පනා කළේ. හැබැයි ඒ සම්මාවට බාධාවක් ඇති වෙනකොට කැළඹිල්ලක් ඇති වෙනවා නම්, පටිඝයක් ඇති වෙනවා නම්, ද්වේෂයක් අට ගන්නවා නම්, ඒ බාධකය ඇති කරපු කෙනාට වෛරයක් ඇට ගන්නවා නම්, ඒ කියන්නේ එයා සම්මාව නෙමෙයි වඩලා තින්නේ සම්මාව කියලා තවත් මිත්‍යාවක් තමයි ප්‍රගුණ කරලා තියෙන්නේ. මේක අපේ ජීවිතවල තියෙන දුර්වලකම්. තාම ආර්ය මාර්ගය අපට අරියට වැටහිලා නැහැ. තාම ආර්ය මාර්ගය කියන්නේ කොමක්ද කියන එක අපට තේරිලා නැහැ. ආර්ය එකක් වඩන කෙනෙකුට කවදාවත් අනාර්ය එකක් වැඩෙන්නේ නැහැ. අනාර්ය වඩන කෙනෙක් තුල කවදාවත් ආර්ය එකක් වැඩෙන්නේ නැහැ. මේක තමයි යථාර්ථය. හොඳම උපමාව තමයි අපට සීතල රටක ඉන්න කෙනෙකුට උණුසුම දැනෙනවද? එයාට දැනෙන්න විදියක් නැහැ. හේතුව පරිසරයේ සීතල නම්, කයත් සීතල නම්, එයාට උණුසුම දැනෙන්න විදියක් නැහැ. ගින්දර වාගේ රත් වෙච්ච රටක ඉන්න මිනිස්සයා පරිසරෙත් ඒ සම්පූර්ණ රත් වෙලා, කයත් රත් වෙලා, එයාට රස්නේ නිසා සීතල දැනෙන්න විදියක් නැහැ. එහෙනම් රස්නේ ඉන්න මිනිස්සයාට දැනෙන්නේ රස්න පමණ නම්, සීතලේ ඉන්න මිනිස්සයාට දැනෙන්නේ සීතල පමණ නම්, ආර්ය වඩන කෙනෙකුට අනාර්ය දැනෙන්න විදියක් නැහැ. අනාර්ය දැනෙන කෙනෙකුට ආර්ය දැනෙන්න විදියක් නැහැ. එහෙනම් අපි ජීවිත කාලය පුරාවටම ආර්ය වඩනවා වඩනවා කියලා වඩලා තියෙන අනාර්ය ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනය 2600ක් ඉපදිලා මේ වෙනකොටත් අපිට සසරේ දුක දැනෙනවා නේද? තාම දුක් විඳිනවා නේද? තාම දුකෙන් එතර වෙලා නැහැ නේද? විමුක්තියටපත් වෙලා නැහැ නේද? අවංකවම හදවතෙන් ආලා බලන්න Taman තාම rahat වෙලාද කියලා සිත කියයි මේ මේ කෙලෙස් තියෙනවා. රාත්‍රියේ මේ මේ කෙලෙස් මතුවෙනවා. දවාලේ මේ මේ කෙලෙස් මතුවෙනවා. බඩු මුට්ටු දකින්නකොට මේ මේ කෙලෙස් ඇති වෙනවා. එහෙනම් අපි rahat වෙලා නැත්තම් මේ කියන කාර්යබහුලතාවය එහෙම නැත්තම් මේ කියන අනාර්ය ආර්ය ධර්මතාවය අපි තුල තාම පවතිනවා. එහෙනම් මේ අඩුපාඩු අපි තේරුම් අරගෙන නිවැරදි කරන්නට ඕනේ. සම්මාවෙන් දකින්න. හැබැයි ඒ දකින්න දේ තුළින් කාර්යබහුල වෙන්න එපා. කාර්යබහුල වුණාම අනාර්ය එකක් වැඩෙනවා, මෝහයක් වැඩෙනවා. ඒ තුළින් අපට පටිගයක්, ද්වේෂයක් අටගන්නවා. අපි තවත් ලෝකයක් නඩත්තු කරන පුදුජන ස්වභාවයටපත් වෙනවා. සම්මාවෙන් සවන් දෙන්න. හැබැයි සම්මාවෙන් සමන් දීම තුලින් කාර්යබහුල වෙන්න එපා. ඒ කාර්යබහුල වීම නිසා අපි තුල මෝහයක් වැඩෙනවා. ඒ මෝහය නිසා අපි ලෝකයක් නඩත්තු කරනවා. ඒ ලෝකයේ කවදාරි කෙලවර වෙන්නේ පටිඝයකින්, द्वේෂයකින්, අනාර්ය දෙයක් තුලින්. එහෙනම් කතා කරන හැම සම්මා වාචාවක්ම කතා කරන්න එකට අපට අවසර තියෙනවා. හැබැයි ඒ සම්මා වාචාව තුළ කාර්යබහුල වෙන්න එපා. සම්මා වාචාව කියන්නේ පැය 24 පුරාවටම ගිරව්වාගේ කතා කර කර ඉන්න එක නෙමෙයි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කෙටියෙන් පැහැදිලිව කතා කරන එක තමයි සම්මා වාචාව. වැඩියෙන් සවන් දීලා අවමෙන් කතා කරන එකයි සම්මා වාචාව. සම්මා වාචාවෙන් කතා කරනවා කියලා පැය 8ක් විතර කතා කරනවා කතා කරනවා කෙරවලා මිම්මන් මොකවත් නැහැ. දැන් මේකට කවුරු හරි දොස් කිව්වාම බාධා කළාම දැන් පටිගයක් අටගන්නේ නැද්ද? එහෙනම් ඒ කතා කරලා තින්නේ සම්මා වාචාව නෙමෙයි මිත්‍යා වාචාවන්. එයා ලෝකයක් නඩත්තු කරනවා සම්මා වාචාව කතා කරනවායි කියන ලෝකේ නඩත්තු කරන පුතුජන කෙනෙක් නේද? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් තියෙනවා. මේවා නිවැරදි කරගන්නට ඕනේ. ආර්ය මාර්ගයේ වඩන ආර්ය ශ්‍රාවකයෝ මේ වගේ තැන්වල අපට වැරදෙනවා. මේ වගේ තැන්වල අපි දන්නේම නැතුව මුලා වෙනවා. මේ වගේ කෙලෙස් අපි තුල නිර්මාණය වෙලා නැවත නැවත සසරට යනවායි කියන මේ දුර්වලකම් අඩුපාඩු තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ. තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය අපි රාත් වෙලා පිරිනිවන් පාන්න බලාපොරොත්තු වෙනවා නම් සම්මා වඩන්නට ඕනේ සම්මාවටවත් බැඳෙන්නේ නැතුව සසරෙන් එතර වෙන්නට වෑයම් කරන කෙනා කවදාවත් සසරට බැඳෙන්නේ නැහැ බැඳුනාම යාට එතර වීමක් නැහැ නතර වීමක් මිස අපි දකිනවා ඕගේ තරණය කරන යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා නම් ඕගේ කියලා කිව්වේ මහා සාගරයට කෙලෙස් සාගරයට එහෙනම් මේ කෙලෙස් සාගරය කියන මේ මුහුද එතර කරන්න යම්කිසි කෙනෙක් ඔරුවා පාරුවා පාවිච්චි කරනවා අබලා කරගෙන ඒකෙන් පදිනවා මේ හොරුව හැබැයි ඔරුව අත්තරින් නෑ අබල අත්තරින් නෑ මේ දෙකෙන් තමයි මං ඈතර උනේ ඒ නිසා මේක මං අත්තරින් නෑ කියලා කිව්වොත් දැන් එයාට මූදෙම ඉන්න සිද්ධ වෙනවා නේද හේතුව හොරුව තියන්නේ ගොඩේ නෙමෙයි මූදේ මේක ඉස්සලා තේරුම් ගන්නට ඕනේ කමඨාන පවතින්නේ අනාර්ය පවතින තාක්කල් පමණයි භාවනාවේ අවශ්‍යතාවය ඇති වෙන්නේ පුතුජන ස්වභාවය පවතින තාක්කල් පමණයි ධර්මය අවශ්‍ය වෙන්නේ අපි තුල කෙලෙස් පවතින තාක්කල් පමණයි එහෙනම් කෙලෙස් වලින් එතර වෙනකොට මේ වල අවශ්‍යතාවය අපට අයිමි වෙනවා නැති වෙනවා හැබැයි මේක අත්හරින්නේ නැහැ කියලා කියන්නේ මේක නඩත්තු කරනවායි කියලා කියන්නේ ඒ ලෝකය ආරසා කරනවායි කියලා කියන්නේ එයා කෙලෙස් වලින් නිදහස් වෙන්නේ නැහැ ඒ පුතේජන ස්වභාවයෙන් නිදාස් වෙන්නේ නැහැ. අනාර්ය තත්වයෙන් ආර්ය තත්වයටපත් වෙන්නේ නැහැ කියන එකයි. එහෙනම් අපට වැරදිච්ච තැන් ගැන අපිට ආයි කතා කරන්න දෙයක් නැහැ. අපිට මේ ලෝකේ කවදාවත් හරි ගින්නේ හැමතැනම වැරදුනා. හැමදාම වැරදෙන එකමයි අපට වෙලා තියෙන්නේ. මේ සෑම දුර්වලකමක්ම අපි තේරුම් අරගෙන නිවැරදි කරන්නට ඕනේ. අද මාර්ගඵලවල ඉන්නවයි කියලා ඒ කියන උත්මයව පවා මේ මේ අවස්ථාවල ඉර ඉන්නවා. මොකද්ද? එයාගේ තපස්සුව එයා නඩත්තු කරනවා. ඒක තුල කාර්ය බහුලයි. කොච්චර කාර්ය බහුලක්ද කියලා කියනවා මදුරුවෙකෝ අපුටේ කෑ ගන්න බෑ. මැස්සෙක්ගේ මූණේ වාන්න බෑ. ඒ මැස්සා පස්සෙන් පන්න පන්න එලවනවා ගහනවා. මොකද්ද ප්‍රශ්නය? එයා විවේකයේ තුල කාර්ය බහුල වෙලා ඒ මානසික සුවයට කාර්යබහුල වෙලා, ඒ සමාධියට කාර්යබහුල වෙලා, විවේකයට කාර්යබහුල වෙලා, ඒ සන්තෝෂයට ප්‍රීතියට කාර්යබහුල වෙලා දැන් බලන්න මොනතරම් මෝහයක් එයා තුළ වැඩිලාද කියලා මොනතරම් පුදුජන ස්වභාවයක් යන් නඩත්තු කරනවද කියලා එයා ඒ පුතුජන ලෝකයේ පුතුජනේ වාගේ තවත් ලෝකයක් අදාගෙන නඩත්තු කරන කෙනෙක් නිසා එයා සසරෙන් එතර වෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි එයා තාම සසරේ භවගාමි වෙලා ඉන්නේ. අපේ ජීවිතවල මේ වගේ දුර්වලකම් අනන්ත අප්‍රමාණ තියෙනවා. සමහර ස්වාමින් වහන්සේලා මොනතරම් මේ පුතුජන ලෝකේ නඩත්තු කරනවාද කියලා කිව්වාම එයාගේ කුටියේ පිළිවෙල නඩත්තු කරනවා. දුරකතනේ තියන්නේ මෙතන, පීය තියන්නේ මෙතන, කවිචිය තියන්නේ මෙතන, මේකේ පාත්‍රය තියන්නේ මෙතන, පාපිස තියන්නේ මෙතන, සෙරප්පු දෙක තියන්නේ මෙතන, කුඩේ එල්ලන්නේ මෙතනයි කියලා අර කෞතුකාගාරයක් වාගේ කුටිය නඩත්තු කරන භික්ෂුව අපි ළඟ නැද්ද? කෞතුකාගාරයේ වාගේ ගෙවල් නඩත්තු කරන ගියෝ අපි අතර නැද්ද හැමදේම පිළිවෙලට කෞතුකාගාර වාගේ කිසිම දෙයක් වෙනස් කරන්න වෙනස් කරලා බලන්න ඕනේ ඒ ගෙදර බත් කාලා ඉන්න හම්බෙන්නේ නැහැ එහෙනම් වෙනස් කරලා බලන්න ඕනේ සේනාසනවල කුටිවල ඒ කියන ක්‍රමවේදය ඒ සේනාසනය කවදාවත් දම්තන් අරගෙන ඉඳන් වෙන්න වහාම තුන්සිවුරයි පාත්‍රය අරගෙන යන්න වෙනවා හේතුව ඒක කෞතුකාගාරයක් ඒක නරඹන්න විතරයි අවසර තියෙන්නේ වෙනස් කරන්න අවසර නැහැ දැන් බලන්න මේගොල්ලෝ මොනතරම් පුදුජන ලෝකයක් නඩත්තු කරනවද කියලා අනිත්‍ය ලෝකයේ තුල සෙනෙන් සෙනේ වෙනස් වෙන ලෝකයේ තුල වෙනස් නොවි යමක් නඩත්තු කරනවායි කියලා කියන්නේ එයාගේ පුතුජන ස්වභාවයෙන් එයා මේ ලෝකෙම පළවෙනියා වෙලා නේද? එයාගේ උම්මත්තක භාවයට ලෝකේ පළවෙනි තැන දෙන්න ඕනේ නේද? හැමදේම සෙනෙන් සෙනේ වෙනස් වෙනවා නම් සෙරප්පු අතන තිබුණා මොකද? කුඩේ මෙතන තිබුණා මොකද? එහෙනම් තවිචි අතන තිබුණා මොකද ප්‍රශ්නයක් නැහැ. හේතුව සෙනෙන් සෙනෙන් හැමදේම වෙනස් වෙනවා නම් මේවා වෙනස් වෙනවා. ඉතින් මොකවත් ප්‍රශ්නයක් නැහැනේ. මේ යථාර්ථය තේරිලා නැහැ තාම. කෞතුකාගාරයක් වාගේ මේවා තියෙන්න ඕනේ නම් ඒවා ප්‍රදර්ශනාගාරවල තිබුණාම ප්‍රශ්න ඉවරනේ. ඒ ප්‍රදර්ශනාගාරවල තියෙන සෝපාව අරගෙන ඇවිල්ලා ගෙදර දා ගන්නවා. ඒක ඒට අදින්න දෙන්නේ නැහැ. මේක අදින්න දෙන්නේ නැහැ. ඒකේ මොකවත් ලියන්න දෙන්නේ නැහැ. ඉඳ ගන්න දෙන්නේ නැහැ. ඒකේ කකුල් තියන්න දෙන්නේ නැහැ. මොකද්ද ප්‍රශ්නේ කියලා බැලුවාම අර සම්පූර්ණම නඩත්තුවක් ලෝකයක් මෙතන තියෙන්නේ. එහෙනම් කෞතුකාගාරවල තියෙන ඒ පරිපාලන ක්‍රමයක් ගෙවල් ඇතුලේ ඇවිල්ලා ඔච්චර දුක් විඳින්නේ මොකටද මේක ප්‍රදර්ශනාගාරේ තිබ්බාම අර කියන தත්යෙන් මේක පවතිනවනේ ඒක gedara ගෙනල්ලා ආයි ප්‍රදර්ශනාගාරයක් හදන්නේ මොකද එහෙනම් මේ හැම දෙයක්ම බලන්න පමණ නම් අවසර තියෙන්නේ බලන්න සුදුසු තැන්වලම තියලා අපේ වැඩක් අපි බලාගත්තාම මේ නඩත්තුවේ වේගය අපට නෑ නේද මේ මානසික දුක විඳින්න අපට අවශ්‍ය වෙන්නේ නෑ නේද එහෙනම් අද අපි ජීවත් වෙන පරිසරය තුල ඒ පරිසරයේ තියෙන බඩු මුට්ටු වල අපි කාර්යබහුල වෙලා මොකද්ද අපි තුල තියෙන කාර්යබහුලය මේක මේ தත්යෙන් තබාගෙන යන්න ඕනේ මේ කියන தත්ත්වෙම මේක පැවතෙන්න ඕනේ කියන දේ තුලින් අපි කාර්යබහුල වෙලා මේ මානසිකත්වය තුලත් පටිගිය ඇති වෙනවා. ඇයි වෙනස් වෙනකොට තරහ ඇති වෙලා, ද්වේෂය ඇති වෙලා නැද්ද අපට? එහෙනම් මේ වගේ දුර්වලකම් අපේ ජීවිතවල තියෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පාන්නට අපට මේ භවයේ අවශ්‍ය නම් මේ දුර්වලකම් අපි નિවැරදි කරන්නට ඕනේ. මේ අඩුපාඩු අපි අදා ගන්නට ඕනේ. මේ වගේ උම්මත්තක ස්වභාවයන් තේරුම් අරගෙන අපේ මානසිකත්වය අපි નિවැරදි කරගන්නට ඕනේ. සලාහිතල වල කාර්යබහුලතාවය නිසා පටිගය අට ගන්නවා මේක පැවිදි ගී කියන දෙගොල්ලොටම පොදු ධර්මතාවයක් හැමෝගෙම සලායතන කාර්යබහුල වෙනකොට අරියට තරහා යනවා කාර්යාලවල වැඩ කරනකොට අර ෆයිල් එකේ වැඩ මෙච්චරයි මේ ෆයිල් එකේ වැඩ මෙච්චරයි කියලා කාර්යබහුල වෙලා අත් දෙකෙන්ම ලියලිය ඉන්නකොට තවත් ෆයිල් එකක් දීලා මේකේ ටිකක් වැඩ ටිකක් ඉක්මන් කරන්නට ඕනේ කිව්වාම අර ෆයිල් එකෙම විසිකරලා ගන්න නැද්ද පෑන විසි කරලා රස්සාව අතහැරලා ගෙදර යන්නේ නැද්ද? මොකද්ද යට තියෙන ප්‍රශ්නය? එයා විවේකයෙන් රස්සාව කරන්න දන්නේ එයා කාර්යබහුලයෙන් කරපු නිසා තමයි පටිගිය ඇති උනේ. විවේකයෙන් කරනවා අර පෑන පැත්තකින් තියලා අත් දෙකෙන් අර ෆයිල් එකත් අරගෙන මොකක්ද දන්නේ මේකේ අවශ්‍යතාවය කියලා. ඒක ඒ වෙලෙම නිවැරදි කරලා ඒක අස්සම් කරලා එයාට දීලා සන්තෝෂෙන් යට ස්තුති කරලා නැවතර නවත්තපු තැන ඉඳලා අර වැඩෙත් කරනවා. හේතුව කාර්යබහුලතාවයේ නැත්තම් එයාට තරහා යන්නේ නැහැ. එහෙනම් තාපසයෙකුට තරහා යන්නේ එයාගේ විවේකයේ තුල තියෙන කාර්යබහුලතාවය නිසා තාපසයේ ගැටෙන්නේ එයාගේ තපස්සුවේ කාර්යබහුලතාවයට ගැටලුවක් ඇති වෙච්ච නිසා එහෙනම් අපේ ජීවිතවල මේ තරම් කාර්යබහුල ප්‍රශ්න ඇති වෙනවා නම් ඒක තුළින් පටිගේ द्वේෂය අට ගන්නවා නම් ගී කට්ටිය ගැන මොන කතාවද ඒගොල්ල ජීවත් වෙන්නේ පංචකාම ලෝකයේ තුල නේද එහෙනම් අපේ ජීවිතවල මේ වගේ කාර්යබහුලතාවයන් ඇතිවීමෙන් අපි වැළකෙන්නට ඕනේ. දෛනික ජීවිතයේ සෑම කටයුත්තක්ම දවස පුරාවටම විවේකයෙන් කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ විවේකයෙන් කිරීමට දක්ෂ තමයි අපේ කමඨාන. අපි හැමෝම මේක සලායතන වලින් පුරුදු වෙන්නට ඕනේ. සම්මා දිට්ඨියෙන් දකින්නට ඕනේ. හැබැයි කාර්යබහුල වෙන්නේ නැතුව විවේකයෙන් දකින්නට ඕනේ මේ සෑම නාම රූපයක් තුලම තියෙන සම්මාව. සම්මා සෝතයෙන් අපි මේ හැම දෙයක්ම ශ්‍රවණය කරන්නට ඕනේ. කාර්ය බහුල නොවි විවේකයෙන් සවන් දෙන්නට ඕනේ. හැම શબ્දයක් තුළම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන අනිත්‍ය දකින්නට ඕනේ. ඒ නිසා ඇති වෙන කැළඹිල්ල මානසික විඩාව දකින්නට ඕනේ. ඒ හැම දෙයක් තුළින්ම Tamanගේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. හැබැයි හැම දෙයක්ම විවේකයෙන් සවන් දෙන්නට ඕනේ. කතා කරන සෑම සම්මා වාචාවක්ම කාර්යබහුල නොවි කතා කරන්නට දක්ෂ වෙන්නට ඕනේ. කාර්යබහුල වෙච්ච ගමන්ම එයා උම්මත්තක වෙනවා. එයාගේ සීය අඩු වෙනවා. දැන් සම්මා වාචාවක් නැහැ. වචනේ පාලනයක් නැහැ. කරුණවල අදාසර පාලනයක් නැහැ. හිතෙන හිතෙන හැම දෙයක්ම කියනවා. සුදුසු දේත් කියනවා, නොසුදුසු දේත් කියනවා. විවේචනත් කරනවා, මිනිසුන්ට අපහාසත් කරනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? එයා සම්පූර්ණ මිත්‍යා වාචාව වඩන අනාර්ය කෙනෙක් වෙලා එයා පුතුජනකේ ලෝකයට එයා ඉමිකම් කියනවා. එහෙනම් සම්මා වාචාව පවා අපි කාර්ය බහුල නොවි විවේකයෙන් කතා කරන්නට ඕනේ පරිස්සමෙන් කතා කරන්නට ඕනේ හැම වචනයක් තුළම යථාර්ථය දැනගෙන කතා කරන්නට ඕනේ හැම දෙයක්ම 100ෙන් කතා කරන්නට ඕනේ එහෙම කතා කරන්න පුළුවන් නම් ඒ උත්තමයා ඒකාන්ත වශයෙන්ම වචනවල කාර්ය බහුලතාවය නැති නිසා එයා ආර්ය ශ්‍රාවකෙක් වෙනවා සම්මා වාචාව වඩන උත්තමයෙක් බවට පත් වෙනවා අපේ ජීවිතවල සමහර දේවල් කතා කරන්න පටන් ගන්නකොට නම් අපි ගොඩාක් සීයෙන් තමයි ඉන්නේ. කතා කරගෙන කරගෙන යනකොට নানা ප්‍රකාර අදහස් එනකොට දැන් කල්පනාවක් නැහැ, සීයක් නැහැ, ඇඳගෙන ඉන්න ඇඳුම කල්පනාවක් නැහැ, වෙලාව කීයද කියලා මතකත් නැහැ. රටේ නැති දේවල් කතා කරලා කතා කරලා සම්පූර්ණම අනාර්ය මිත්‍යා වාචිකයෙක් බවට අපිපත් වෙනවා නේද? මේ දුර්වලකම් අපි නිවැරදි කරන්නට ඕනේ. සමහර අය ඉන්නවා ඒක රාස් වෙලා කතා කරනවා ගීපින්වතුන් පළවෙනි වචන 20 25 කතා කරනකොට සම්මාවෙන් කතා කරන්නේ ඒවා තුළ කිසිම කෙලෙසයක් නැහැ ආර්ය වචන කතා කරන්නේ දැන් ඒගොල්ලෝ සම්මාවෙන් කතා කරලා ඉවර වෙලා දැන් කතා කරන්න දෙයක් නැති වෙනකොට පරණ දේවල් කතා කරනවා අඩුපාඩුකම් කතා කරනවා දැන් ඒගොල්ලෝ ලෝකෙට විවේචනය කරනවා මිනිසුන්ට විවේචනය කරනවා සංඝයාට විවේචනය කරනවා පුද්ගලික ප්‍රශ්න කතා කරනවා පෞල් ජීවිතය අවුල් කතා කරනවා දැන් දැන් රාගික දේවල් කතා වෙලා ඒවා Tamanගේ විඥාණයෙන් ඇවිසිලා දැන් රාගය කතා කරලා අනියන් සම්බන්ධකම් ඇති වෙලා ඒගොල්ලන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම කෙලෙස්යිත ජීවිත බවට පත් වෙලා නේද හැම කෙනාම අනියන් සම්බන්ධකම් වලට කාමයේ වරදව ඇසුරුනා නම් සමහර තෘෂ්ණාවලට තමන් අසුනා නම් ඒ හැම තැනම ඇති වෙලා තියෙන 80ෙන් කතා කරපු අවස්ථාවක් නෙමෙයිද රාගික දේවල් කැමැත්තෙන් කතා කරලා ඒ වගේ තැන් වලට පෙළඹීම් ඇති කරගත්ත නිසා නේද එහෙනම් තමන් මේ කතා කරනම වචනයක් තුලින්ම තමන් කාර්යබහුල වෙච්ච නිසා ඒ කාර්යබහුලතාවය තුලින් 100 80 වෙච්ච නිසා අන්න ඒකේන පටිගයේ द्वේෂය රාගයේ ලෝභයේ द्वේෂයේ වෛරය අපි තුල අටගත්තා එහෙනම් අපි කතා කරන හැම මොහොතක් ගන්න සම්මාවෙන් කතා කරන්නට ඕනේ කාර්යබහුල නොවි කතා කරන්නට ඕනේ විවේකයෙන් කතා කරන්න දක්ෂ වෙන්නට ඕනේ සේනාසනවල ඒ වත්පිළිවෙත් පිළිබඳව අපට අනන්ත අප්‍රමාණ කාර්යබහුල වෙන්න සිද්ධ වෙනවා. හැබැයි හැම දෙයක්ම විවේකයෙන් කරන්න දක්ෂ වෙන්නට ඕනේ. අපි කාර්යබහුල වෙනවයි කියලා කියන්නේම අපට පටිගය ඇති වෙනවා, द्वේෂය ඇති වෙනවා. සහෝදර සංඝයාට අපි අනවශ්‍ය වචන පාවිච්චි කරනවා, නිନ୍ଦා අපාස කරනවා, පාර දෙන්න තරම් අපි උම්මත්තක වෙනවා. එහෙනම් වත්පිළිවෙත් කරනකොට සේනාසනවල යම් යම් ශ්‍රමයේ සම්බන්ධයෙන් වැඩ රාජකාරිවල යෙදෙනකොට හැම මොහොතක් තුළම විවේක සුවයෙන් සන්තෝෂයෙන් කරන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. සන්තුෂ්කෝච සුබරෝච කියලා අපි ධම්මපදයක් අහලා නැද්ද? හැමදේම සන්තෝෂයෙන් සුබවාදී ලෙස දැකලා කටයුතු කිරීමේ ඒ දක්ෂකම ගුණයක් ලෙස වඩන්නට ඕනේ. මේ දුර්වලකම් තමයි අපේ ජීවිතවල අනන්ත ප්‍රමාණ කෙලෙස් වලට හේතුව. අදත් අපි පිරීලා ඉන්නවා අපි අනාර්ය කෙනෙක් කියලා ඉන්නවා අපි ගොඩාක් නරක චරිතයක් කියලා ඉන්නවා මේ අඩුපාඩු නිසා නෙමෙයිද අවංකවම සිතා බලන්න එහෙනම් අපි කාර්යබහුල නොවි විවේකයෙන් කටයුතු කරන්න සෑම වැඩටම උදව් කරන්න අපි විවේකයෙන් දක්ෂ වෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම ඒ සම්මා වායාමයේ අපි තුල වැඩෙනවා අපි ආර්ය જાතියේ ඉපදෙනවා කල්පනා කරන්න අපට අවසර තියෙනවා සම්මා සතියෙන් කල්පනා කරන්න පුළුවන්. හැබැයි සම්මා සතිය තුල කාර්යබහුල වුණාම දැන් ඒකට බාධකයක් ඇති වෙච්ච ගමන් සේනාසනේ අතහැරලා යන්න හිතෙනවා, ගීගේ අතහැරලා යන්න හිතෙනවා, දික්කසාද කරන්න හිතෙනවා, දරුවෝ දෙමව්පියෝ ගහලා පන්නන්න හිතෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? ඒ හැමදේම 100ෙන් දකින්න සම්මා සතිය තමයි වඩන්නේ. සම්මා සතිය තුල කාර්යබහුල වෙලා ඒ කාර්යබහුලතාවයට බාධාවක් ඇති වුණා. දැන් එයා සම්පූර්ණ තිරිසනෙක් වෙලා උම්මත් එකෙක් වෙලා අනාර්ය කෙනෙක් වෙලා මේ වගේ දුර්වලකම් අපට අනන්ත අප්‍රමාණ තියෙනවා හේතු අපි rahat වෙලා නැහැ නියතමානිව අවංකවම පිළිගන්න මේ වගේ අඩුපාඩු අපට තියෙනවා අපේ චරිතවල තියෙන මේ වගේ දෝෂ හොඳට ගවේෂණය කරලා තේරුම් අරගෙන ඒවා පිළි අරගෙන නිවැරදි කරන්න අපිට නැවත නැවත ඉපදෙන්න බෑ. තවත් අපිට ඉපදුනාම මේ වගේ කමටහන් ලැබෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකය අපට මුණ ගැහෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර අපට ලැබෙයිද නැද්ද කියලා අපිට ස්ථිර වශයෙන් කියන්න දන්නේ එහෙනම් ලැබිච්ච අවස්ථාවේ හොඳටම වැඩ ගන්න. මේ ලැබිච්ච අවස්ථාවෙන් ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානවයි කියලා අදිස්ථාන කරගෙන මේ සියලෝම දුර්වලකම් නිවැරදි කරන්න අඩුපාඩු ටික හදාගන්න රාත් බෝධියට වැඩ කරන්න එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි සියලුම දෙනාම වඩන කමඨාණක් තියෙනවා මොකද්ද? අසකන දිවනාසය සමසිත කියන සලායතන තුළින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. ඒ හැම දෙයක් තුළින්ම සම්මා දිට්ඨි, සම්මා සෝත, සම්මා ජීව, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති කියලා කියන මේ සෑම කමඨාණක්ම අපි වඩනවා. හැබැයි එකක් තුලවත් කාර්ය බහුල වෙන්නේ කාර්ය බහුල උණයි කියලා කියන්නේ ආර්ය මාර්ගය අනාර්ය වෙනවා. ಗುಣ වඩනවා වෙනුවට අගුණ වැඩෙනවා. එහෙනම් අපි අපි සතියෙන් ඉන්න වෙනුවට පුතුජන ස්වභාවයට ඉමිකම් කියනවා. එහෙනම් අපට වැඩ වැරදෙනවා. එහෙනම් මේ සෑම ඒ සම්මාවක් තුළින්ම අපි 100න් ඉන්නට ඕනේ. කාර්යබහුල නොවෙන්නට වග බලා ගන්නට ඕනේ. සෑම මොහොතක් ගන්නෙම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විවේකයෙන් වඩන්නට ඕනේ. භාවනා කරනකොට කවුරු කතා කළා නැකිట్లా කියලා විවේකයෙන් සන්තෝෂයෙන් කතා කරනවා. ආශිර්වාද කරනවා. එයාට සුබ පතනවා. එයාට විවේකයෙන් උත්තර දීලා සෑහීමටපත් වෙලා ගියාට පස්සේ නැවතවිලා භාවනා කරන්න දක්ෂ වෙනවා මිනිස්සු අපට සාදුකාර දෙනවා ආර්ය ජාතිය නැවත බිහි වෙනවා නැවත මේ සම්බුද්ධ ශාසනය ආලෝකමත් වෙන්න යනවා හේතුව මේ භාවනා යෝගියාගේ චර්යාවෙන් අපට තේරෙනවා ඒකාන්ත වශයෙන්ම අනාගතයේ රහතන් වහන්සේලා බිහි වෙනවා අනාගාමී උත්තමයෝ බිහි වෙනවා නැවත ආර්ය චරිත ආර්ය පැවැත්ම අපට ඇහෙන්න ලැබෙනවා දකින්න ලැබෙනවා අපි ගොඩාක් වාසනාවන්තයි අනාගතයේ කියලා එහෙනම් භාවනාවේ නැකිట్లా ගිහිලා අම්මා තාත්තා මතක් කළා බයිනවා නම් ඒ මිනිසුන්ට අපහාස කරනවා නම් භාවනාවක්වත් විවේකයෙන් කරන්න දෙන්නේ නැහැ කියලා පාත්‍රය අරගෙන වඩිනවා නම් ඒ කාන්ත වශයෙන්ම මිනිස්සු දන්නවා ශාසනය පිරියනවා මාර්ගඵලලාභින් ලැබී වෙන්නේ නැහැ හේතුව වඩන කට්ටියේ ගුණධර්ම මේම නම් නොවඩන කට්ටිය ගැන මොන කතාවද වාබීලා මැරෙන එක මීට වඩා යාපාන් අනාගතයේ තිරිසන්නු මිසක් මේ ලෝකේ මිනිසියෙක් දකින්න ලැබෙන්නේ නැහැ කියලා මිනිස්සු තේරුම් ගන්නවා එහෙනම් අපේ චරිතය තුළින් ශාසනය ගැන මිනිසුන්ට තේරෙනවා නම් අපේ චරිතය නම් මේ ශාසනයේ ඒ ಗುಣධර්ම වලින් යුක්ත වෙන්නේ. එහෙනම් අපේ චරිතය නම් ශාසනය ආලෝකමත් වෙන්නේ. එහෙනම් අපි මේ කියන කාර්යබහුලතාවයේ විවේකයෙන් කරන්නට ඕනේ. අපේ අදහස්වල විවේකයේ තියෙන්නට ඕනේ. අපි දකින ලෝකයේ තුල විවේකයේ තියෙන්නට ඕනේ. අපට ඇයෙන සෑම වචනයක් තුලම අපේ විවේකය අපට තියෙන්නට ඕනේ. සෑම චෛතසිකයක් තුලින්ම අපගේ විවේකය අපි තුල පවතින්නට ඕනේ. විවේකයෙන් දකින්න, විවේකයෙන් හාන්න, විවේකයෙන් කතා කරන්න, විවේකයෙන් වැඩ රාජකාරිවල, ශ්‍රමයේවල, ඒ වත්පිළිවෙත්වල වැඩ නිරත වෙන්න, විවේකයෙන් සිතන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. මේක හාර්ය ගුණයක්, මේක සම්මා ගුණයක්, මේක නිර්වාණය බලා යන හරියත් ගුණයක් මේක වඩන්නට ඕනේ තුන්තරා බෝධියකින් එකකින් පිරිනිවන් පාන්නට නම් අපේ අවශ්‍යතාවය තියෙන්නේ ඒ සෑම බෝධිසත්වයකම විවේකයෙන් වඩන මේ ගුණය වඩන්නට ඕනේ අවිවේකයෙන් වඩනවා නම් එහෙම වඩන ගුණයක් තියෙනවද එහෙම වැඩෙන භාවනාවක් තියෙනවද එහෙම නිවන් දැකපු බෝධිසත්වයෙක් ඉන්නවද අවිවේකයේ කියන්නේම අනාර්ය මාර්ගයම් එහෙනම් විවේකයේ කියන්නේ ආර්ය මාර්ගයක්. එහෙනම් විවේක සුවෙන් තමයි වැඩ ඉන්න ඕනේ. ආර්ය ශ්‍රාවකයා දකින්නකොට මෙච්චර අවිවේක නම්, ඇයෙනකොට මෙච්චර අවිවේක නම්, කතා කරනකොට කිසිම තැනක බ්‍රේක් එකක් නැතුව නිකන් අර අයියෙන් යන වාහනයක් වාගේ කතා කරගෙන කරගෙන යනවා නම් ගිරවා වාගේ වැඩ කරන්න ගත්තාම නියපොතු ගැලවෙනවා. අනිත්‍යගේ සිවුරු ඉර වෙනවා, ගැලවෙනවා. දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා බඩමුට්ටු බිඳෙනවා, පැටලිලා වැටෙනවා. තරහා කොච්චරද කියලා කිව්වාම එහෙනම් Taman මේ විවේක සුවෙන් නෙමෙයි වැඩ කරන්නේ විවේක සුවෙන් නෙමෙයි වත් පිළිවෙත් කරන්නේ හැම දේ තුලම අවිවේකයි කල්පනා කරන්න ගියාම එංගලන්තෙන් නවතින්නේ එංගලන්තෙන් පටන් ගත්තාම ඇන්ටාර්ටිකාවේ නවතින්නේ දකුණු දක්ෂිණ ද්‍රවයෙන් පටන් ගත්තාම ගත්තාම උත්තර දක්ෂිණ ද්‍රවයට කියලා නවතින්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා කිව්වාම නැවතිලා මොකවත් නැහැ එයා සම්මා සතිය නෙමෙයි වඩන්නේ මිත්‍යා සතිය හේතුව එයාගේ සතිය තුල සංවරභාවයක් නැහැ විවේකයක් නැහැ අවිවේකයේ තුල කලබලකාරීත්වයක් තියෙන්නේ එයා ආර්ය කෙනෙක් නෙමෙයි අනාර්ය දෙයක් පුරුදු කරන කෙනෙක් එහෙනම් මේක වෙන්න පුළුවන් අපේ වර්තමාන తত্ত্বය. එහෙනම් සලායතන කාර්යබහුල වුණාම, අවිවේක වුණාම කෙලෙස් ඇති වෙනවා. ඒ තුලින් මම මිත්‍යා දිටිකෙක් වෙනවා. මේක තේරුම් අරගෙන විවේකය ඇති කරන්න, සම්මාව තුළ විවේකයෙන් දකින්න, විවේකයෙන් සවන් දෙන්න, විවේකයෙන් කතා කරන්න, විවේකයෙන් ජීවත් වෙන්න, විවේකයෙන් සිතන්න අපේ ආයතන හයට අපි පුරුදු පුහුණු කරමු. මේක කමඨාණක් වශයෙන් වඩමු. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි හදේ ඉඳලා කාර්ය බහුල වෙන්නේ ඇසෙන් කාර්ය බහුල වෙන්නේ කනෙන් කාර්ය බහුල වෙන්නේ වචන වලින් කාර්ය බහුල වෙන්නේ ක්‍රියාවෙන් කාර්ය බහුල වෙන්නේ සිතුවිලි වලින් කාර්ය බහුල වෙන්නේ හැමදේම විවේක සුවෙන් අපි දකිනවා හානවා කතා කරනවා ඇසිරෙනවා සිතනවා කියන එක අපි පාරමිතාවක් කරමු හදේ ඉඳලා තපස් ගුණයක් කරමු අපේ කමඨානා භාවනාවක් කරගෙන මේ මොහොතේ ඉඳලා මේක වඩමු එහෙනම් මේ තප්පරේ ඉඳලා අසකන දිව නාසය සමසිත තුලේ විවේකයෙන් විවේකයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න විවේකයෙන් මේ කියන සම්මා දිට්ඨිය වඩන්න අපි එකඟ වෙනවා ඒක අපේ අදිස්ථානය කරගන්නවා මේ මොහොතේ ඉඳලා මේ කමඨාන මේ කියන ಗುಣධර්මය අපි විවේකයෙන් වඩලා මේ කියන ಗುಣධර්මය තුලින්ම සෝවාන් සකු르දාගාමි අනාගාමි වෙලා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ හරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කමඨාන මේ ධර්ම දේශනාව මේ තුලින් ලබාගත් ආව දැනුම අවබෝධය අපි සියලු දෙනාගේම පිරිනිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි